කණ්ඩායමක් වශයෙන් හොඳට ක්‍රීඩා කරා විශේෂයෙන්ම මම හිතන්නේ මතක් කරන්න ඕනේ ටීම් දිවිශාන්ත කුමාර සංගකාර ගැනීම මේ දෙක මම හිතන්නේ අපිට හොඳ ප්ලැට්ෆෝම් එකක් ලබා දුන්න අපේ බැස්මල් ඔක්කොටම ඒ වගේම මම හිතන්නේ නසිත් මාලිංග නුවන් කුලසේකර සමීර දුෂ්මන්ත සා සියලුම පන්දියවන්න නොදින් ක්‍රීඩා කරා ඉතින් මම හිතන්නේ අපි තම සතුටු වෙනවා අද අපි දැකපු පර්ෆෝම් එකට